අඟහරුවාදා විදුල ආනන්දය විදුල ළමා ගුවන් විදුලියෙන් දවසේ කතා බහට අපි ආරාධනය කළා බොහොම රාජකාරී මැදේ කටයුතු කරද්දී අපිට ඒ අවශ්‍ය දැනුම ඔබට ලබා දීම සඳහා අපි ආරාධනය කළ සුවිශේෂී පුද්ගලයා අද දවසේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි ගහරුවාදා ආනන්දයට අපි ගෞරවයෙන් ආරාධනය කළේ සූදාහ පිළිබඳව ගවේෂණ යෙදෙමින් Tamanගේ ඥාන ශක්තිය වැඩි දියුණු කරගෙන ඒ අනුන්ට ලබා දීමට කටයුතු කරන ධර්ම උපදේශක සාමින්ද රණසිංහ මහත්මයා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. අද දවසේදී අපි කතා බහ කරන්නේ වෙසක් සතිය තේමා කරගෙන දැන් වෙසක් සතිය ගැන කිව්වහම පාරේ උඩේ ගමේ ගෙදර මේ හැමතැනම දැන් දැන් අපි දකිනවා මේ වෙසක් අසිරියට සූදානම් වෙන ආකාරය. ඔව්. දැන් ඒ නිසා අපි මුලින්ම අවධානය යොමු කරන්න කල්පනා කරේ දැන් බුදුදහම ගැන කතා බහ කරද්දී අපි බුදුදහම ගැන හැමදෙනාම කතා බහ කරනවා. බොහෝ දෙනා ඒ පිළිබඳව ਵਿਚාරයට ලක් කළත් බුදුදහම කියන්නේ මොකක්ද කියන දේ හරියටම අඳුනාගෙන තිබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඇත්තටම බෞද්ධයේ අන්‍යාගමිකයෙක්ගෙන් වෙනස් වෙන්න ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. බෞද්ධයෙකුට පමණයි තිසරණ පිහිටන්නේ. හ්ම් තිසරණ කියන එක තමයි වෙන ආගම් වලින් වෙන දර්ශනයන්ගෙන් මේ බුදුදහම අපිව වෙන් කරලා වෙනම ස්ථානයක අපිව විශේෂ පුද්ගල බවට පත් කරන්නේ මේ තිසරණ අපි හරියටම සමාදන් වුණාම මේ තිසරණ කියන එක මොකද්ද කියලා අපිට ඇත්තටම හරියට වැටහීමක් නැහැ. බුදුදහම හරියටම ඉගෙන ගත්තාම තමයි තේරෙන්නේ තිසරණ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ තිසරණ කියන එක ඉගෙන ගන්න බුද්ධ රත්නය කියන්නේ මොකද්ද? කවුද බුද්ධ රත්නය කියලා කියන්නේ මේ කුමක් සඳහාද? ධර්ම රත්නය කුමක්ද? සංඝ රත්නය කුමක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. බුද්ධ රත්නය කියලා අපි කතා කරනකොට අපිට <clears throat> නිකම්ම හිතෙනවා පොඩි කාලේ ඉඳලා අපි බෞද්ධ හැටියට හිටපු නිසා බුදුහාමුදුරුවෝ බොහොම උසස් කෙනෙක් කියලා. ඒත් බුදුහාමුදුරුවෝ කොයිතරම් උසස්ද කියලා දැනගන්න ඒ දෙනු ප්‍රමාණවත් මදි. බුදුහාමුදුරුවෝ ගැන හරියට විස්තර දැනගන්න දැනගන්න අපිට මේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ උන්වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම වැඩි කරගන්න පුළුවන්. උන්වහන්සේ අනෙක් පුද්ගලයන්ගෙන් වෙනස් වෙන කාරණා ගොඩාක් තියෙනවා. එයින් ප්‍රධානම වෙන්නේ උන්වහන්සේට අසාධාරණ ඥාන, ඒ කියන්නේ අන්‍යයන්ට පොදු නොවන ඥාන හයක් තියෙනවා. ඊට අමතරව උන්වහන්සේට විශාරද බව හතරක් තියෙනවා. දස බල තියෙනවා. අපි අද කතා කරමු මොනවද මේ බුදුරජාණන් වහන්සේගේ චතු වෛශාර ඥාන කියන්නේ? විශාරද බව හතර කියන්නේ. බුදුහාමුදුරුවෝ සරුත්හාමුදුරන්ට විශේෂයෙන්ම දේශනා කරනවා බුදුහාමුදුරුවෝ කොහොමද මේ පිරිස්මද සිංහනාද පවත්න්නේ? පිරිස්මද තමන් ඒ පිරිසට වඩා උසස් කියලා ප්‍රතිඥා දෙන්නේ කොහොමද? ඉස්ලාම හඳුන්වලා දෙනවා මොනවද මේ පිරිස් කියලා. මෙතන කියලා තියෙන අට පිරිසක්මද බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවලු. කවුද මේ අට පිරිස කියනවනම්? මනුස්ස ලෝකේ පිරිස් හතරක් ඉන්නවා. ප්‍රබල පිරිස් හතරක්. පළවෙනි ප්‍රබල පිරිස තමයි ක්ෂත්‍රීය පිරිස, රජවරු පිරිස. බොහොම කාය ශක්තිය තියෙන ආයුධ බලය වගේ බොහෝ බල තිබෙන බොහොම හොඳට ඉගෙන ගත්ත බොහොම හොඳ දැනුමක් තියෙන රජවරු පිරිසක් ඉන්නවා. ඊට පස්සේ බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. ඒ දවස්වල හිටපු විද්‍යාඥයෝ වගේ බොහොම ඉහළට ඉගෙනගත්ත ඉතා උසස් දැනුමකින් යුක්ත පිරිසක්. ඊට පස්සේ ගෘහපති පිරිසක් ඉන්නවා. ඒ ගෘහපති පිරිස කියන්නේ සිටුවරු. ඊට අමතරව ශ්‍රමණ පිරිස ඉන්නවා. ශ්‍රමණ පිරිස කියන්නේ ඉතා උසස් සිල් රකින ඥානෙ දිනු කරපු ශ්‍රමණයෝ. ඊට අමතරව චතුම් මහරජික පිරිස. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට උඩින් තියෙන පළවෙනි දිව්‍ය ලෝකයේ දතරාෂ්ට විරුඩ විරුපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් රජදරුවන්ගේ යටතේ ඉන්න තාතුම් මහරජික පිරිස. ඊට පස්සේ ශක්‍ර දෙවියෝ යටතේ ඉන්න දෙවෙනි දිව්‍ය ලෝකයේ ඉන්න තවුතිසාවිසි පිරිස. ඊට පස්සේ හයවෙනි දිව්‍ය ලෝකයේ පාලනය කරන මාර දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ මාර පිරිස. ඊට ඉහළින් තියෙන බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම පිරිස. මෙන්න මේ අට පිරිස මැද බුදුරජාණන් වහන්සේ මේ විශේෂ බල නිසා සිංහනාද පවත්වනවලු. බ්‍රහ්ම චක්‍රය පවත්වනවලු. මේ පළවෙනි විශාරද බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවලු බුදුරජාණන් වහන්සේ ਸਰවඥයි. ඒ කියන්නේ සියල්ලම දන්නවා කියලා කිව්වහම දැන් අපි වගේ සාමාන්‍ය පුද්ගලයෝ වගේ නෙමෙයි. 이르දි තියෙන ලෝකවල දහස් ගණන් තමන්ගේ ඥායෙන් දකින්න පුළුවන් බ්‍රහ්මයෝ පවා. ඒ කිසිම බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් දෙවියෙකුටවත් ඇවිල්ලා චෝදනා කරන්න බැහැලු. එහෙම කිව්වට බුදුහාමුදුරුවෝ මේ කාරණේ ගැන හරියට අවබෝධයක් නැහැ කියලා. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ මම ਸਰවඥයි මම සියල්ල දන්නවා කියලා සිංහනාද කරනවා දෙවන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවලු මම ක්ෂීණාශ්‍රවයි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සියල්ලම නැති කරලා තියෙනවා. ඉතින් මනුස්සයන්ට නම් හොරෙන් පව් කරන්න පුළුවන් වුණාට දිවස් තියෙන දුර දකින්න පුළුවන්, දුර තියෙන දේවල් අහන්න පුළුවන් දෙවියන්ට ප්‍රඥයන්ට හොරෙන් පවක් කරන්න බොහොම අමාරුයි. ඉතින් එහෙම පුද්ගලයෙකුට ඇවිල්ලා බුදුහාමුදුරන්ට චෝදනා කරන්න බැහැලු. එහෙම කිව්වට බුදුරජාණන් වහන්සේට මේ මේ ක්ලේශය තියෙනවා කියලා. අන්න ඒ නිසාත් බුදුරජාණන් වහන්සේ මේ අට පිරිස මැද සිංහනාද පවත්වනවා. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ දේශනා කරාම තුන්වෙනි විශාරද බව මෙන්න මේ මේ දේවල් කරාම නිවන් දකිනවා කියලා කිසිම දෙවියෙකුට බ්‍රහ්මියෙකුට ඇවිල්ලා චෝදනා කරන්නවත් තර්ක කරන්නවත් බැහැලු එහෙම කරාට නිවන් දකින්නේ නැහැ. ඒ ටික කරලා විතරක් මදි තවත් කරන්න ඕනේ කියලා. අනික හතරවෙනි ශාර්ද බව තමයි බුදුරජාන් වහන්සේ කිව්වහම මේ දේවල් කරොත් නිවන් දකින්න බෑ කියලා කිසිම පුද්ගලයෙකුට ඇවිල්ලා චෝදනා කරන්න බැහැලු. ඒ දේවල් කර කරක් නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ විශේෂ බල තියෙන නිසා බුදුරජාන් වහන්සේ අට පිරිස මැද සිංහනාද පවත්වනවා කියලා කියන්නේ. මේ කතා බහ දැන් ඉදිරියට ගමන් කරන යන මොහොතේදී දැන් අපි අහගෙන ඉන්න අයටත් පුළුවන් අපිට කතා බහ කරන්න. 2.68 94 28 අපේ දුරකථනයට කතා බහ කරන්න පුළුවන්. අද විද්වත් මණ්ඩලයේ කතා බහ අපි ඔබට ගෙනෙනවා මේ ආකාරයට විවුරු ගීතයක් අහලා අපි යලිත් කතා බහට එනවා. මුලස්සන බහය විනාඩි 15යි දැන්. ඇත්තටම බෞද්ධයෝ හැටියට බුදුරජාන් වහන්සේව දැනගන්න දැනගන්න බුදුරජාන් වහන්සේ ගැන දැනුවත් වෙන්න දැනුවත් වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප තුල තියෙන ගෞරවය වැඩි වෙනවා. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ නියම සුදුසු ස්ථානයේහි බුදුරජාණන් වහන්සේ අපි සලකලා එහෙම අපි ගෞරව කරනවාද කියලා අපිට මේ විදිහට හිතලා බලන්න පුළුවන්. අන්තිමට ඔබ පන්සලට ගිහිල්ලා විහාරගෙට මල් පහන් පූජා කරන්න ඇවිදගෙන ගිය හැටි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි. අපි හිතමු අපේ පන්සලකට අපේ රටේ ඉන්න විශේෂ පුද්ගලෙක් ඇවිත් ඉන්නවා කියලා. අපි හිතමු ජනාධිපතිවරේ ජනා අපේ රටේ ජනාධිපතිවරයා අපේ පන්සලට ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි පන්සලේ හැසිරෙන්නේ වෙනදා හැසිරෙන ආකාරයටද? මොකද අපි ජනාධිපතිතුමා දැක්කත් නැතත් කවුරු හරි කිව්වොත් මේ අහවල් ගොඩනැගිල්ල ඇතුලේ නායකහමුදුරුත් එක්ක ජනාධිපතිතුමා ඇතුලේ සාකච්ඡා කරනවා කියලා අපි වෙනද තරම් සද්ද කරන්නේ අනිත් එක වෙන වෙන වැඩවල යෙදෙන්නේ නැහැ. අපි බොහොම ඕනෑකමින් ගෞරවයෙන් ඒ දිහා අවධානය යොමු කරගෙන අපේ ළමයෙකුටවත් එහෙම දුවන්න දෙන්නේ සද්ද කරන්න දෙන්නේ බලන්න අපි ජනාධිපති කියන පුද්ගලයාට කොච්චර සලකනවද ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ජනාධිපති වගේ පුද්ගලයෙක්ද? නැහැ. ජනාධිපති කියන පුද්ගලයාත් විශේෂ පුද්ගලයෙක්. ඒ වුණාට රජ කෙනෙක් වගේ නෙමෙයි. ජනාධිපති කියන්නේ తాවකාලිකව රට පාලනය කරන්න බාරගත් පුද්ගලයෙක්. රජ කියන්නේ එහෙම නෙමෙයි. රජ කියන්නේ මුළු රටම අයිති රටට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. රටෙන් කොටසක් විනාශ කරන්න හරි රටෙන් කොටසකට ඕන දෙයක් කරන්න මුළු රටටම උනත් ඕන දෙයක් කාට හරි රටමුණක් දෙන්න පුළුවන් නැත්තම් රටේ ඉන්න ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් තරම් අයිතියක් තියෙන පුද්ගලෙක් රජ කෙනෙක් කියන්නේ. මේ ලංකාව වගේ පොඩි රටක රජ කෙනෙක්ද බුදුහාමුදුරුවෝ කියන්නේ. නැත්තම් බුදුජානන් වහන්සේ කියන්නේ. නෑ. ඊට වඩා වෙනස්. ඊට වඩා අති උතුම් කෙනෙක්. එහෙමනම් ඉන්දියාව වගේ විශාල රටක රජ කෙනෙක්ද? එහෙම නැත්තම් ඇමරිකාව වගේ දැනට බලවත් රටක රජ කෙනෙක්ද? නැහැ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවනේ දෙවියන්ටත් දෙවියෙක් වගේ. බ්‍රහ්මයන්ටත් බ්‍රහ්මයෙක් වගේ. දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා තමයි අපි බුදුරජාන් වහන්සේව හඳුන්වන්නේ. ඒ අපේ පැරැන්නෝ එහෙම හැඳින්නුවේ අපේ පැරැන්නන්ට බුදුරජාන් වහන්සේ කෙරෙහි නියම ගෞරවය තිබ්බ නිසා. එතල බලන්න අපි බුදුරජාණන් වහන්සේට නියම ගෞරවය දක්වනවද? හිතලා බලන්න කෙනෙක් සම්මුඛ සාකච්ඡාවකට යනවා සම්මුඛ පරීක්ෂණයකට යනවා නම් ඒ ඒ කාමරයට ඇතුල් වෙනකොට දොර අරින්නේ කොහොමද? දොරෙන් ඇතුල් වෙන්නේ කොහොමද? මොන ගෞරවයකින්ද ඇතුල් වෙන්නේ? මොන ඕනෑකමකින්ද? බලන්න කල්පනා කළා මේට කලින් සැරේ විහාරයකට ඇතුල් වෙනකොට ඒ වගේ ගෞරව බයපක්ෂපාතකමකින් අපි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන ඒ ස්ථානෙට ඇතුළු වුණාද? නිශ්ශබ්දව අවධානය යොමු කරමින් ඒ දෙසට ගියාද? ඉතින් මෙහෙම කල්පනා කරාම අපිට තේරෙන්න පුළුවන් අපි කොහෙද ඉන්නේ? අපේ ගෞරවය කොහෙද තියෙන්නේ? මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මේ ගාතාවක්. තිත්තන්තේ නිබ්බුතේ ඡාපි සමේ චitte සමම් පලං චේතෝ පනිදි හේතුච්ච සත්තා ගච්ඡanti සුද්ධති. වැඩ ඉන්නකොට හෝ පිරිනුවන් පෑවට පසුව හෝ සිත සමකලොත් ඵලය සමානයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව අපිට ලැබුණොත්, දකින්න ලැබුණොත්, මොනවා හරි පූජා කරන්න ලැබුණොත්, අන්නේ පූජා කරන වෙලාවේ අපි තුල ඇති වෙන සිත්වල ඒ සිත්වලට සමාන සිත් අපි දැන් ඇති කරගත්තොත් ඒ චේතනාවට සමාන චේතනාවක් අපිට තියෙනවා. එතකොට ප්‍රතිඵලය සමානයි. අන්න ඒ විදිහට සිත පැහැදිලි කරගත්තොත්, තහද ගත්තොත් සත්වයන්ට සුගතියට යන්න පුළුවන්. සුගතිය කියන්නේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකට යන්න පුළුවන් කියලා. මෙන්න මේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ පැහැදිලි කියන්නේ. ඉතින් මේක එකපාරට අමාරු වැඩක් වගේ තේරුණාට ක්‍රමානුකූලව ඉගෙන ගන්නකොට ක්‍රමානුකූලව පුහුණු වෙනකොට අපිට බුදුරජාන් වහන්සේ සැබෑවටම කොයි වගේද කියලා අවබෝධ වෙනවා. එතකොට අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී අපිට ලැබුණ අවස්ථාවක් වගේ මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඉතා උසස් කුසල කර්මයක් කරගන්න. ඔව් දැන් මෙහෙම කතා බහ කරද්දී දැන් වර්තමානයේ අපේ තරුණ පරපුර මොනතරම් බුදුදහමත් එක්ක ඇලුම් කරනවද? ඒ නිසා බුදුදහමත් එක්ක මිතුරුකම් දක්වනවා. නැසෙනම් අපේ ගමේ පන්සලට අපි ගොස් අඳුම තරමේ බොහෝ දිනයකටවත් අපි අපේ ආගමන කෝලව හැසිරෙනවා. නැසෙනම් නිවහනේ තිබෙන්නා වූ බුද්ධ පින්දුරට අපි දවසට පහනක් පත්තු කරනවා. සහ මේ දේ ගත කරන්න මේ කාලය ගත කරන්න දෙමාපියන්ට දරුවන් එක්ක විනාඩි 5ක් හෝ 10ක් එකට බුදුන් වඳින්න වෙලාවක් නැද්දයි මේ වෙලාවක් නැත්නම් මේ ගෝලීය කරන ඇත්තෙක් මේ කරකෙන චක්‍රාමලියත් එක්ක ආර්ථිකය ප්‍රමුඛ කරගෙන මේ දේවල් දුරස් වෙලා තියෙනවා. ඉස්සර නම් අපි දන්නවා අපේ අපේ දැන් પરම්පරාවලට එහාට ගියාම ආචාර්ය කාලේ වුණාම ඒ කාලය තුල දෙමාපියන් දරුවන් මුණුබුරන් මේ හැම දිනාටම හැකියාව තිබුණා. එකට එකතුව පහලක් පත්තු කරලා බුදුන් වදින්න. දැන් අද කාලේ මෙන්න දේවල් සිදු වෙන්නේ නැහැ. ඇයි මේ දේවල් වලට මෙහෙම වෙලා තිබෙන්නේ? බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා කෙනෙක්ගේ හිත එකග වෙන්න ඔහු දවසක් තුල සිද්ධ කරන නැත්නම් යෙදෙන කාර්යයන් විවිධ කාර්යයන් වල ප්‍රමාණය අඩු කරගන්න ඕනේ කියලා. ඒක කර්ණිම සූත්‍රය දේශනා කරලා තියෙනවා අප්පකිච්චෝ කියලා. අප්පකිච්චෝ කියන්නේ අල්ප වූ කෘත්‍ය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අල්ප වූ කෘත්‍ය කියලා කියන්නේ වැඩ කරන්නේ නැති කෙනෙක් නෙමෙයි. විවිධ වර්ගයේ වැඩ ගොඩක් කරන්න නැති කෙනෙක්. ඒ කියන්නේ දවස පුරා වැඩ 10ක් 15ක් යොදාගෙන විවිධ වර්ගයේ වැඩවලට හිත යොමු කරාම හිත එකඟ වෙන්නේ නැතු යනවා. ඉතින් හිත එකඟ නැති කෙනාට ඉක්මනට කේන්ති යනවා. ඉක්මනට අමතක වෙනවා. ඉතින් එයාට වැඩිහිටියන්ට ගෞරව කරන්න මතක් වෙන්නේ පිදියුත්තන්ට පුදන්න මතක් වෙන්නේ ඉතින් එයාට තම තමන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියා කරන රොබෝරෙක් වගේ අවශ්‍යතා අනුව දුවනවා මිසක් එයාට බෑ මේ දැන් මොකද්ද මම කරන්න සුදුසු මගේ தත්ත්වය මොකද්ද මගේ බුද්ධිය මොකද්ද සාමාන්‍ය මට වඩා බුද්ධිය අඩු කෙනෙකුට වඩා මම වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතන්න යාට වෙලාවක් එන්නේ නැහැ මෙන්න මේ වගේ වැඩ අධික වීම තමයි ඉතින් මෙතන තියෙන ප්‍රධානම කාරණේ. අපිට උත්සාහ කරොත් අපිට තියෙන වැඩ ප්‍රමාණය වැඩ ගොඩාක් එක දවසකට කලවම් කරන්නේ නැතුව, යොදාගන්නේ නැතුව ඒවට වෙන වෙනම දවස් වෙන් කරලා තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ මනස සහනෙන් තියාගන්න. ඒකමයට අපේ හිත එකගත් වෙනවා අපි කරන හැමදේම වඩා ප්‍රතිඵලදායක විදිහට කරගන්න අපිට පුළුවන් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් අපි කතා බහ කරා බුද්ධ රත්නය පිළිබඳව. දැන් අපිට කියන්න ධර්ම රත්නය පිළිබඳව කතා බහ කරාම කොහොමද අපිට මේ දේ පැහැදිලි කරන්න පුළුවන්? ඔව් ධර්ම රත්නය කියලා කියන්නේ උතුම් වූ බුදුරජාන් වහන්සේ ඒ ඒ තැන්වලදී දේශනා කරපු ධර්ම කාරණා ආනන්ද හාමුදුරන්ට සංක්ෂේප වශයෙන් කෙටියෙන් දේශනා කළා. ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධම්මසංගායනාවේදී ආනන්ද මහතෙරුන් මෙන්න මේ ඒ ධර්ම රත්නය ධර්ම ස්කන්ධ 84000 අපිට ලැබෙන්න දායක වුණා. ඒකෙන් ආනන්ද මහතෙරුන් සූත්‍ර පිටකේ ධර්ම කාරණා 21000ම දේශනා කළා. උපාලි හාමුදුරුව විනය පිටකේ ධර්ම ස්කන්ධ 21000ම දේශනා කළා. මේ ආකාරයට අපිට ධර්ම රත්නය කියලා ලැබිලා තියෙන්නේ ආනන්ද හාමුදුරුව එදා ඒ ප්‍රථම ධම්ම සංගායනාවේදී දේශනා කර ප්‍රමාණය තමයි. දැන් කොහෙද මෙන්න මේ ධර්ම රත්නේ රැඳිලා තියෙන්නේ? මේක මෙහෙම කියනකොට සමහරු හිතන් ඉන්නවා අපිට අහන්න හම්බ වෙනවා ධර්ම රත්නේ වෙනස් වෙලා ඇති. මේ ධර්මය දැන් අපිට මේ බුදුහාමුදුරු කියපෙකම නෙමෙයි වෙන්න තියෙන්නේ කියලා. ඒ ගැන කතා කරද්දී මම හිතනවා සුදුසුයි කියලා කොහොමද මේ අපිට මේ ධර්මය ලැබුණේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනොන් පාන්න කලින් සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝගේ මහරහතන් වහන්සේලා පිරිනොන් පෑව ගොඩක්. රාහුල හාමුදුරුවෝ නන්ද හාමුදුරුවෝ වගේ මහරහතන් වහන්සේලා පිරිනොන් පෑවා. බුදුරජාණන් වහන්සේ පිරිනොන් පාට පස්සේ වැඩ හිටියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, ආනන්ද තෙරුන් වගේ අසූ මහ ශ්‍රාවකයන් වෙන කීප දෙනයි. මේ උපාලි මහරහතන් වහන්සේ ගණන් කරන්න බැරි තරම් පිරිසකට ත්‍රිපිටක ධර්මයේ දෙන්නවා කියලා කියනවා. අන්න ඒ මේ ගෝල පිරිසෙන් ප්‍රධානම මහරතන් වහන්සේලා 1000කින් අග්‍ර හාමුදුරුව තමයි දාසක කියන මහරතන් වහන්සේ. උන්වහන්සේගේ පස්සේ પરම්පරාව නියෝජනය කළේ සෝනක කියන මහරතන් වහන්සේ. ඒ සෝනක කියන මහරතන් වහන්සේ ළඟට සිග්ගවයි චණ්ඩවජ්ජී කියලා දෙදෙනෙක් ඇවිල්ලා යාළුවෝ 500ක් එක්ක මහාන වෙනවා. මේ දෙවන ධම්ම සංගායනාව පවත්වන්න යෙදෙන්නේ මේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ. ඒ කාලේ වැඩ ඉන්නවා බුදුහාමුදුරුවෝ සියසින්ම දුටු මහරහතන් වහන්සේලා 8 නමක්. ඉතින් උන්වහන්සේලාගේ ප්‍රධාන හාමුදුරුව තමයි රේවත හාමුදුරුව කියන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ ගෝල නම. ඉතින් මේ ආනන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක් වූ රේවත මහරහතන් වහන්සේ කල්පනා කරනවා නැවත ධර්ම සංගායනාවක් තියන්න ඕනේ කවදද කියලා දැනගන්නවා අවුරුදු 200 ගණන් වලදී තමයි ඒ දෙන්නේ ඒක කවුද කරන්නේ කවුද ඒක කරන්න සුදුසු කියලා. ඉතින් ආවුෂ පිරිහිච්ච 30 කියලා බ්‍රහ්මෙක් ඉන්නවා දැකලා ඒ බ්‍රහ්මයාට ගිහිල්ලා ආර්දනා කරනවා මනුස්ස ලෝකෙ ඉපදෙන්න කියලා. ඇවිල්ලා උපාලි හාමුදුරන් ගෝල પરම්පරාවේ සිග්ගවයි චන්දවජ්ජී කියන රහතන් වහන්සේලා දෙන්නට උපදෙස් දෙනවා. ඒ 30 බ්‍රහ්මයා මනුස්ස ලෝකෙ ඉපදුනහම මහාන කරලා ත්‍රිපිටක ධර්මය උගන්වන්න ඕන කියලා. මේ තිස්ස බ්‍රහ්මයා තමයි පසු කලක මොග්ගලී පුත්ත තිස්ස මහරතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ නිසා තමයි උන්වහන්සේගේ ගෝලෙක් වූ නීග්‍රෝධ සාමණේරයෝ හින්දා තමයි ධර්මාසුක රජුළු බුද්ධ ආගමට එන්නේ. මොග්ගලී පුත්ත තිස්ස මහරතන් වහන්සේගේ ප්‍රධානම ගෝලෙක් තමයි මිහිඳු මහරතන් වහන්සේ. මිහිඳු මහරතන් වහන්සේ තමයි ලංකාවට මේ අපිට මේ ත්‍රිපිටක ධර්මයේ දායාද කළේ. උදැසන 10 විනාඩි 33යි දැන් ගාන කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් අපි ඊට මත්තෙන් මෙවරු ගීතයක් අහලා යලි කතා බහට එනවා. 10 විනාඩි 38 වන විට අපි අද දවසේ කතා බහ තවත් පැත්තකට යොමු කරන්න සූදානම් වෙලායිලා. දැන් අපි කතා බහ කළා බුද්ධ රත්නය කියන්නේ මොකක්ද? ධර්ම රත්නය කියන්නේ මොනවද? එහෙනම් මට හිතෙනවා ධර්ම රත්නය ගැන තවත් කතා බහ කරන්න දේවල් තියෙනවා. ඔව්. ඇත්තටම කියනවා නම් අපි කතා කර කර හිටියේ අපිට කොහොමද මේ ධර්ම රත්නය ලැබුණේ කියලා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ ධර්මාශෝක රජුණන්ගේ මෙහෙයුමින් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදු ධර්මය රැගෙන ආවා. ඊට පසුව බොහෝම ශීඝ්‍රයෙන් ලංකාව තුළ බුද්ධහම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙත් බුද්ධ ශාසනය බොහොම හොඳින් තිබෙන කාලයක ඒ කියන්නේ ඉන්දියාවේ ආදිසේන මහ රහතන් වහන්සේ වැඩ සිටියේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500කට පස්සේ. ඊටත් කලින් ලංකාවේ බුද්ධ වර්ෂ 456 දී ත්‍රිපිටකය ග්‍රන්ථ ආරූඪ කළා. අපිට සැකයක් වෙන්න දෙයක් නෑ ඇත්තටම මේ නිර්මල බුදුදහමද මේ ග්‍රන්ථ ආරූඪ වුණේ කියලා. අනිත් කාරණේ තමයි ධර්මාශෝක රජුරෝ ලංකාවට විතරක් නෙමෙයි බුදුදහම පැතිරෙන්නේ. බුරුමය, කාම්බෝජය, ලාඕසය වගේ දැනට ථෙරවාදයේ පවතින රටවල් වලට විතරක් නෙමෙයි බටහිර දෙසින් ග්‍රීසිය දක්වාම බුද්ධහම පැතිරුවා කියලා තමයි අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. මොකද මිලිඳු රජුරෝ කියන රජ ඉඳලා තියෙන්නේ ග්‍රීසියේ. මිලෙන්ඩර් කියන රජුරෝ බවට පුරාවිද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙනවා. දැන් මේ අපිට ලැබිලා තියෙන බුද්ධ ජයන්ති පොත් මුද්‍රණය කරලා තියෙන්නේ බුරුමේ, තායිලන්තයේ, ඉන්දියාවේ, ලංකාවේ ලැබුණ තල්පොත් සංසන්දනය කිරීමෙන්. ඉතින් අපිට පේන විශේෂ කාරණයක් තමයි මේ සංසන්දනයේදී එච්චර ලොකු වෙනසක් සඳහන් වෙලා නැහැ. සමහර වචනවල කොටසක්, ඒ කියන්නේ අකුරු ප්‍රමාණයක් විතරක් වෙනස් වෙලා තියෙනවා පේනවා. කාට හරි ඉගෙන දැනගන්න ඕන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව බලලා ඒ ග්‍රන්ථමාලාවේ හැම පිටුවකටම පල්ලෙහින් සටහනක් වශයෙන් දීලා තිනවා මේ සියම් පොත්වල එහෙම කියන්නේ තායිලන්තයේ පොත්වල වෙනසක් තියනවද බුරුමේ එහෙම බ්‍රහ්ම රටේ හයවෙනි සංගානාවත් එක්ක බලනකොට වෙනසක් තියනවද කියලා. එතකොට අවබෝධ කරගන්න පුළුවන් කොච්චර නිර්මලව මේ බුදුදහම අපි අතටපත් වෙලා තියෙනවද කියලා. ඒක අවබෝධ කරගන්න පුළුවන් පුද්ගලයාට පුළුවන් ධර්ම රත්නය ගැන සම්පූර්ණ පැහැදීම ඇති කරගෙන මේ ත්‍රිපිටක ධර්මය හදාරන්නේ. දැන් එහෙම කියද්දී දැන් බුදුදහම ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ ගැන කියද්දී අපි කොහොමද බුදුරජාණන් වහන්සේව අඳුරගන්නේ? මොන ලක්ෂණ වලින්ද? ඔව්. ඇත්තටම දැන් මේ දවස් බොහෝ බෞද්ධයෝ හිතන් ඉන්න එකක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මීට වැඩිය හොඳින් සහනයක් ලබා ගන්න තිබ්බා නිවන් දකින්න තිබ්බා මාර්ගඵල අවබෝධ කරගන්න තිබ්බා රහතන් වහන්සේලා හිටියානම් අපිට ගොඩක් ලොකු පින් කරගන්න තිබ්බා කියන එක. මේ தත්ත්වය ඇත්තටම එහෙමමද? මේ தත්ත්වයේ දැන් අපිට මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නැතිකම හින්දාමද? රහතන් වහන්සේලා නිතර අපි ළඟට එන්නේ නැති හින්දාද? හරියට හදාarලා බැලුවොත් තේරෙනවා ඒ දවස්වලත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දී ලක්ෂ ගණන් කෝටි ගණන් රහතන් වහන්සේලා වැඩ ඉඳද්දී සමහර පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේට ගාවට ගිහිල්ලා නැහැ. බොහොම ටික දෙනා ගිහිල්ලා තියෙනවා. ඒ හිටපු ප්‍රමාණයෙන් ටික දෙනයි. බොහොම විශාල පිරිසක් ගියාට වැඩි හරියක් පිරිස් එහෙම බුදුරජාන් වහන්සේට ගරු කරලා නැහැ. අනිත් එක බුදුරජාන් වහන්සේ අඳුනන්න පුළුවන්ද කියන එකට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේව දැකලා අඳුනගත්ත නැති පිරිස් ඉන්නවා. හොඳම උදාහරණය තමයි මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රයේ බුදුරජාන් වහන්සේව මුණ ගැහෙන්න තුක්කුසාති රජ බුදුරජාන් වහන්සේ ගැන ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා සරත් නුවර දෙසට ගමන් කරනවා. ඉතින් ඒ අතර වාරයේදී රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සමග එක රැයක් ගත කරන්න පුක්කුසාති භික්ෂුවට ලැබෙනවා. ඒ පුක්කුසාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකම් අඳුනගන්නේ නැහැ. මේ වැඩ ඉන්නේ භාගතුන් වහන්සේ කියලා. ඉතින් එතකොට හිතාගන්න පුළුවන් කොහොමද මේ බුදුරජාන් වහන්සේ අඳුරගත්තේ කියලා. අඳුනගෙන තියෙන්නේ ප්‍රඥාවෙන්ම තමයි. රූපයෙන් නෙමෙයි. මොකද බුදුරජාන් වහන්සේ හැම විටම රැස් විහිදුමින් වඩින්නේ අනිත් එක බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි රැස් විඳින්න පුළුවන් වෙලා තිබුණේ. ඉරුදිමුතුන් ගොඩක් ඒ දවස්වල වැඩ හිටියා. අනිත් එක රන්වන් සිරුරු තියෙන බුදුරජාණන් වහන්සේට විතරකුත් නෙමෙයි. සූත්‍රයේ සඳහන් වෙන පරිදි පුප්පුසාති භික්ෂුව ත්‍රන්වන්. බුදුහාමුදුරුවෝ ත්‍රන්වන්. ඒ හින්දා අඳුරගන්න බැරි වුණා කියලා තමයි ඒ පුප්පුසාති භික්ෂුව ක්ෂත්‍රීය කුලේ. බුදුරජාන් වහන්සේ ක්ෂත්‍රීය කුලේ. ඉතින් ඒ නිසා අඳුරගන්න බැරි වුණා කියලා තමයි කියන්නේ. දැන් බැලුවාම අපිටත් බුදුරජාන් වහන්සේ හම්බුනොත් අඳුරගන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඒකට ඉතින් තියෙන හොඳම පිළිතුර තමයි ධර්ම රත්නය හදාරන්න හදාරන්න ධර්මයේ අවබෝධ වෙන්න අවබෝධ වෙන්න බුදුරජාණන් වහන්සේ අපි තුලම ඉන්නවා අපි ළඟම ඉන්නවා වගේ අපිට හැංගෙන්න පටන් ගන්නවා. එයාකරෙන් අපි හැම කතා බහ කරලා දැන් බුද්ධ ධම්ම රත්නන් ගැන කතා බහ කළා. සංඝරත්නය පිළිබඳව කතා බහ කළා. අපි අපේ කොහොමද මේ කාරණාව පැහැදිලි කරන්නේ? සංඝරත්නය කියලා සඳහන් වෙන්නේ අතීතයේ වැඩහිටි රහතන් වහන්සේලා සහ ආරයන් වහන්සේලා සහ වර්තමානයේ වැඩි ඉන්න සංඝයා වහන්සේ ඇතුළු අනාගතයේ වැඩි ඉන්න සංඝයා වහන්සේලා තමයි සාමාන්‍ය සංඝ රත්නය කියලා කියන්නේ. මේක විස්තර කරනවා නම් සංගරත්නය කියන්නේ මොකද්ද කියලා අඤ්ඤා කොණ්ණඤ්ඤ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සරියුත් හාමුදුරුව ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනව ප්‍රමුඛ 80 මහා ශ්‍රාවකයෝ සහ සෙසු මහරහතන් වහන්සේලා ඊට පස්සේ ඒ සාමාන්‍ය රහතන් වහන්සේලා. අනාගාමීන් වහන්සේලා. සකදාගාමීන් වහන්සේලා සහ සෝවාන් වහන්සේලා ගෙන් සමන්විත වෙච්ච මහා සංඝරත්නය කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. සංඝයා වහන්සේ කවුද කියලා දැනගන්න සංඝ ගුණ අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට උනා බුදුරජාණන් වහන්සේ අඳුරගන්න බුදුරජාණන් වහන්සේ ගුණ දැනගන්න ඕනේ. ධර්මයේ අඳුරගන්න ධර්මයේ ගුණ දැනගන්න ඕනේ. ඉතින් මේක එකපාරටම කෙනෙකුට එහෙම අවබෝධ වෙන්නේ උත්සාහ කරන කෙනාට ඒ උත්සාහය අහක යන්නේ නැහැ. දැන් අපි කතා බහ කරගෙන ඉන්න අපේ පෞද්ගලික උපදේශකතුමන් එක්ක සමින්ද රණසිංහ මහත්මයා අපිට කියන්න දැන් කියන්න දේවල් ගොඩක් තියෙනවානේ. ඒ අතර දැන් මේ වඩාත්ම කියන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා ඔබතුමාට දැන්. ඔව් ඒක තමයි දැන් අපි කල්පනා කරේ මේ දැන් අපි කතා කර කර හිටියේ බුදුරජාන් වහන්සේ අප්‍රසිද්ධ වේශයෙන් එක භික්ෂුවක් හම්බෙච්ච මොහොතක්. ඒ වගේ බුදුරජාන් වහන්සේ ඊට වඩා වෙනස් ආකාරයෙන් සමහර භික්ෂූන් හම්බෙලා තියෙනවා. පිප්පලි මානවක කියන්නේ ගිහි කල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නාමය. මේ පිප්පලි මානවක බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා බුදුරන් වහන්සේ වැඩ සිටින නගරයේ දෙසට ගමන් කරනකොට එක්තරා තුම්මං සංධියකදී පිප්පලි මානවකයි ඒ භද්‍රකාපිලානියයි තීරණය කළා පැවිද්දන් හැටියට එකට යෑම සුදුසු නැහැ. එහෙනම් අපි පාරවල් දෙකකින් ගෙන වෙලා යන්න ඕනේ කියලා. ඉතින් මේ අවස්ථාවේ දෙදරාගේ එකඟත්වයෙන් පාරවල් දෙකක වෙන් වෙලා යන්න තීරණය කළාම ඒ භද්‍රකාපිලානිය තුන්වරක් දක්ෂිනාවර්තව පැදකුණු කරලා. ඒ කියන්නේ දක්ෂිනාවර්තව පැදකුණු කරන ගමන් හතර පොලකින් වඳිනවා. එහෙම වැඳලා මහා කාශ්‍යප හාමුදුරුවන්ට සමු දෙනවා. අන්නේ වෙලාවේ පොළොව කම්පා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවර්ජනය කළ බලනවා ඇයි මේ පොළොව කම්පා වුනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ නුවණසට වැටහෙනවා මේ මහා කාශ්‍යප භික්ෂුව තමන් උදෙසා මහාන වෙලා ඒ තමන් දෙසට ගමන් කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙර ගමන් කරනවා. රජගහ නුවර ඉඳලා තුංගව්ව පමණ නාලන්දාව දිසට ගමන් කරලා බහුපුත්තික කියන නුගරුක මුල වැඩ සිටිනවා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ අප්‍රසිද්ධ වෙෂෙන් නෙමෙයි. අසූරියනක් පමණ බුදුරස් විහිදුවමි සවනක් රශ්මි පුංජයන් මුළු වනය පුරාම ඒ රශ්මි පුංජයන් එක එක පාටින් ගිහිල්ලා ගස්වල වැදිලා නැවත නැවත විසිරලා තැන් තැන් වල ගිහිල්ලා විසිරෙන විදිහේ ඊටාම ආශ්චර්යමත් පෙරහරක් පාමින් තමයි බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ ඒ පිප්පලි මහණකත් ඇත්තටම බුදුරජාන් වහන්සේ ගාවට වැඩි නැමි නැමි බොහොම ගෞරවයෙන් වැඳ වැඳ තමයි බුදුරජාන් වහන්සේ ගාවට ආවේ. ඇවිල්ලා ප්‍රකාශ කළා ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රවරයා මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදුණේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ඔව් කාශ්‍යප ඔබගේ ශාස්ත්‍රවරයා මම මම වෙනුවෙන් තමයි ඔබ පැවිදුණේ. හැබැයි යම් කෙනෙක් ඔබ රවට්ටන්න දන්නේ නැතුව දන්නවා කියලා කිව්වනම් දකින්නේ නැතුව දකින්නවා කියලා කිව්වනම් ඔහුගේ හිස ගහකින් ගෙඩියක් ගෙඩියක් නටුවෙන් ගිලිහිලා බිම වැටෙනවා වගේ ඔහුගේ හිස බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරම් ಗುಣ තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පවා බුදුරජාණන් වහන්සේට ඊටාම ඉහළින් ගෞරව කළා. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ කොච්චර ගුණවත්ද කියන එක කිසිම කෙනෙකුට මනින්න බෑ. කොටින්ම කියනවා නම් බුදුරජාන් වහන්සේගේ උසවත් මනින්න බෑ. එක්තරා බමුණෙකුට හිතුණා බුදුරජාන් වහන්සේ කොච්චර උසද කියලා බලන්න. එක දවසක් බුදුරජාන් වහන්සේ වඩනකොට මේ බමුණා උණ ගහක දුරවල් ලකුණු කරගෙන උස් ලකුණු කරගෙන බලන් හිටියා. ඉතින් ඒ දවසේ බුදුරජාන් වහන්සේගේ උස මයින් බුදුරජාන් වහන්සේ උස වැඩි වගේ තියෙනවා. පහුවදා ඒ බමුණා අසූරියනක් උස උන ගහක් තියාගෙන තමයි බලන් හිටියේ. බුදුරජාන් වහන්සේ එදා වඩිනකොට ඒ බමුණට තේරුණා බුදුරජාන් වහන්සේගේ දනිස්සටවත් මේ උණගස උස නැති බව. මෙන්න මෙහෙම උත්සාහ කරනකොට බුදුරජාන් වහන්සේ ඒ බමුණෙන් අහනවා බමුණ මේ නුඹ මොකද්ද මේ කරන්න හදන්නේ? එතකොට ඒ බමුණා කියනවා භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ උස මනින්න හදන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරන ඒ වෙලාවේ බමුණ මම සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරඹුරුවේ කාටවත් මගේ ප්‍රමාණය ගණන් කරන්න පුළුවන් වෙන්නේ නෙමෙයි කියලා. ඔන්න ඔහොම මේ කතාව සිදු වෙලා තිබුණා කියලා ප්‍රථමත වාර්තා කරන්න දැන් අවසන් වශයෙන් මේ කතාව බහ අවසන් මිනිත්තු කීපයකට ගමන් කරන නිසා අපට කියන්න බුදු ධර්මයෙන් ලැබෙන පන්නරය බුදු දහමට අනුව ජීවත් වීමේදී අපට ලැබෙනා වූ සෙත් මේ හැම දෙයක්ම හේතුපාදක කරගෙන අපේ සමාජය අපේ වර්තමාන දරු පරපුර සිනම් තරුණ පරපුර මේ අඩුමහල් හැම දිනාටම ගමන් කරන්න හැකියාව තිබෙනවා. දැන් මේ දැයෙහි නුවණස විදුල ළමා ගුවන් විදුලියේ ආරම්භුණත් අපේ දරුවන් හොඳ මාර්ගයට යෑම සහ අන් සියලු දෙනාමත් ඒ මාර්ග එක්ක ගැනීම නිසා දැන් අපිට කියන්නේ බුදුදහමේ ශක්තියෙන් පිහිටිය නිසා බුදුදහම අනුගමනය කරමින් හොඳ දේම කරමින් ධර්මයේ හැසිරුණොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ දේ කොහොමද අපි අවසන් වශයෙන් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ? ඔව්. බුද්ධහම කෙනෙකුට හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් ඔහුට මේ ජීවිතේ පමණක් නෙමෙයි ඉදිරි ජීවිත ලක්ෂ කෝටි ගාණක් සහනයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළඟ ළඟ නිවන් නොදකින කෙනාටත්. එහෙම නැත්නම් ගොඩක් උත්සාහ කරන පුද්ගලයෙකුට ඉතා ඉක්මනට නිවන් දකින්න පුළුවන්. මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් වර්ෂ 13ක් විතර පාසල් යනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඊට පසු තමයි අපි රැකියාවක් කරන්න යන්නේ. ඉතින් බලන්න අපි එක ජීවිතයක් සාහනයකටපත් වෙන්න අවුරුදු කීයක් මහන්සි වෙනවද? යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය ওই විදිහට මහන්සි වුණොත් ඕවගේ නෙමෙයි. ඔය කියන ප්‍රමාණයෙන් ඊටාම අඩු ප්‍රමාණයක් මහන්සි වුණොත් ඔහුට පුළුවන් ජීවිත කෝටි ගණක් ඊටත් වැඩි ගණක් බොහොම සහනයෙන් ඉන්න. දැන් සාමාන්‍යයෙන් අපි රැකියාවක් කරත් අපිට මහන්සි වෙන්න වෙනවා ඉදිරියට මහන්සි වෙන්නේ නැත්නම් ඒත් අපිට සහනයක් වෙන්නේ නැහැ. ඒත් මේක එහෙම එකක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ සියලුම දුක නැති කරන ක්‍රමයක්. ඒ සියලුම දුක කියලා කිව්වම දැනට අපිට පවතින දුකත් මේ දුකට අයිති. බුදුරජාන් වහන්සේ නැති කරගන්න කියලා කියන ප්‍රමාණය ඒකේ ප්‍රධානම කොටස තමයි දැනට අපිට පවතින දුක්කය. ඉතින් මේ දුක නැති කරගැනීමේ ක්‍රමය කියන එක අවබෝධ කරගත්ත කෙනාට මේ ලෝකේ බොහොම සහනදායී තැනක් වෙනවා. අද අපි කතා කරේ තිසරණ ගැනනේ. මේ තිසරණ කියන එක හරියට අවබෝධ වුණොත් ඔහුට හම්බෙන ප්‍රතිඵලය කියලා නිම කරන්න බෑ. ඒක මට උදාහරණයක් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා "ඒවං අචින්ත්‍යා බුද්ධා" බුද්ධ ධම්ම අචින්ත්‍යා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතලා ඉවර කරන්න බෑ අචින්ත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අචින්ත්‍යයි. හිතලා ඉවර කරන්න බෑ. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ එවැනි සිතලා ඉවර කරන්න බැරි අචින්ත වූ ධර්මය අචින්ත වූ බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම ඒ පැහැදීමේ විපාකයක් කෙනෙකුට හිතලා ඉවර කරන්න බැරි වෙනවා කියලා. දෙයකට තමයි බුදුදහම පිළිබඳව අද දවසේ කතාබහ අපේ මේ ප්‍රවේශයක් ලබා ගත්තේ. කතාබහ කරන්න නම් මේ මාතෘකාව ඔස්සේ බොහෝ දුර යන්නට තිබෙනවා. නමුත් මේ අපට තිබෙනා වූ කාල හෝරාවේ අපි කොහොමද මේ දේ සංක්ෂිප්ත කරන්නේ කියන කතාබහ තමයි අපි එක්කලේ අද දවසේ උසස් සතිය ළඟ ළඟම එනවා මේ වෙසක් මාසේ අසිරියත් එක්කම වක්මහි අසිරිය නැතිනම් අපි දැන් සම්මුද තෙමඟුලේ අසිරිය වඳින්න සූදානම් වෙලා ඉන්නේ ඒ නිසා සදහම් සිතෙන් යුක්තව දැහැමි සිතෙන් යුක්තව හැමදිනාටම අපි හිත උපකාර කරමින් ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා නම් විශේෂයෙන්ම අද ගෙවන්නා වූ දවසේදී ඔබට අයට යම්කිසි උදව්වක් කරන්න හැකියාව තිබෙනම් එය හිතේ සතුටට තියාගන්න ඒ නිසා එහෙම හැමදිනම කරද්දී අපේ සමාජය බොහොම සුන්දර වෙයි අද දවසේ කතාවහට අපි ආරාධනය පිළිගෙන මෙහි පැමිණි මුදා පිළිබඳව ගවේෂකයන් ලෙසින් කටයුතු කරන්නා වූ පිරිස අතරේ එය ප්‍රායෝගික තලයෙන් කරන්නා වූ ධර්ම උපදේශක සාමණේර රණසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ඔබ සමට සිරුවන් සරණයි. හැමදාමත් වගේම අපි ඔබට කතා බහ කරන මේ වැඩසටහන නිෂ්පාදනය කරන්නේ ඔබේ හිතවතිය රශිකා වික්‍රමසිංහ නිෂ්පාදිකාව දවසේ ප්‍රසන්න කපුගේගේ නිහඬ තාක්ෂණ සහාය ලැබෙනවා. මේ හැමදාමත් කටයුතු කරන්නේ මම සංජය මදුසංගමතුමනේ හැම දිනාටම සිත නිවාසනසෙන හැමදාමත් හොඳින් ඉන්න වාසනාවන්ත දිනයක් උදා වෙනවා. සින්දු කියන්න, කතා අහන්න, දැනුම ලබා ගන්න. සිංචි අපට විදුල ළමා ගුවන් විදුලිය FM 102.6